දැයි අපේ ස්වාමීන් වහන්සේ මෑණියුරුනි සද්දා බුද්ධ සම්පන්න සම්පින්වත්නි අපි ඉස්සල මතක් කරගත්ත විදිහට අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු මම රජිමාන්තට ආර්දනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවස්ථාවේ හම්බුනේ ගත්තර ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස නොදැනී සිතවිලි ඊට අඩුව සැහැල්ලුවෙන් සිටීමට පුළුවන්. මෙය දපණයට යෑමක්ද? ධානයට යන්නේ කෙසේද? එවිට සතිය අවශ්‍යද? සිතවිලි ඊතා අඩිය. එද ආවිත යහ මුල් කමටහනට යන්නෙමි. සමා වෙන වහා මුල් කමටහනට යන්නෙමි. නැවත එය නැත්නම් හොඳ සමාන පහදා දෙනමින් ගෞරවණීය ඉල්ලමි. ඔව් නිකන් සැකයකට මතු කරලා තියෙන්නේ නමුත් මම හිතනවා මේ ඉතිසලා බණක් අහලා තියෙනවා නම් ධර්ම සාකච්ඡාවට අහුම්කම් දීලා තියෙනවා නම් මේ වගේ රිට්‍රීට් එක සම්බන්ධ වෙනවා මේක නිතරම සාකච්ඡා කරන මාතෘකාවක් අරමුණේ පුරුදු කරගත්ත සතිය අරමුණ නැතුවත් ටිකට පවත්න්න පුරුදු වෙන්න ඊට පස්සේ යන්න හරින්න මම මොකද කරන්න ඕනේ කියලා කියපු ගමන් වෙන්නේ ওই තියෙන එක පැටලෙනවා ඊට පස්සේ එහෙම බාධාවක් නැහැ හිතවිලි නැහැ වාහනයක් නැති පාරක් හම්බුණා වගේ ආයෙ ට්‍රැෆික් ජෑම් එකකන් ඉන්න එපා යන්නේක අනේකයි තියෙන්නේ යමක් නොකර සිටීමයි කරන්න තියෙන්නේ. ඒක ඉතින් කොච්චර කිව්වත් මොනවා හරි කරන්නයි ඉල්ලන්නේ. ඒකට දෙන්න දෙයක් නැහැ. පුරුදු කරන්න තියෙන්නේ කාය වචන දෙක තැම්පත් වුණා නම් දැන් හිතත් තැම්පත් වෙන හැටි බලන්න. ඒ ශික්ෂණයේ ඉහළම තැන. ඒක මේකට සමාධියක්ද මේක ධානයද මොකද්ද කරන්න ඕන කියලා කියන්නේ අය පෑදීජියට පොරදී දානවා. අනාකූල ප්‍රහය ආකූල කරන්න හදනවා. මම ඔය කියලා දුස් කියනවා කයි මොකද කාටත් මේ ප්‍රශ්නේ එනවා. ඉතින් කෙටි උත්තරේ තමයි ඒ වගේ තැනට ආවට පස්සේ යමක් නොකර හේමම කොච්චර වෙලා යන්න පුළුවන්ද කියලා බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු කීපයක සිට සාමාන්‍ය වශයෙන් හොඳින් භාවනා කළෙමි. මෙවර අත්දැකීම් එක පරයන්කය මගේ මුළු මූල කර්මස්ථානයේ පිම්වීම හා හැකිලීමයි. මෙවර සියලුම පරයන්ක භාවනා වාරවලදී විශේෂ සිත එකඟ වී සංසුන් නොවිය. එකිනෙකට අසම්බන්ධව සිතිලි මෙන්ම සිතිලි වලද බහුල විය. මුලින්ම ඊතා ඉක්මනින් පිම්බීම හැකිනීම සංසිඳුනි. සිතිවිලි ඇතුළු වූයේ ඉන්පසුයි. ඒ සමගම දැන් සිත වෙන ඉදිරියට නැවී උඩුකය කුදු ගැසෙයි. මේ බව අවබෝධ වූ වහාම කෙලින් වී මා හඳිනා ඉරියව්වට සිත යොදමි. එහෙත් නැවත නැවත හිස ඉදිරියට නැවෙයි. මේ සමහර විට නිින්ද වැටීම නිින්ද වැටීමක් යයි සිතේ. සමහර විට හුදෙක්ම සිතවිලි ඉබාගාතේ යාමකි. දෙවනි කොටස සක්මන පාද දෙකේ ස්පර්ශය මෙනෙහි කරමි. එය හොඳින් දැනේ. සිතේ තා බහුල නැත. තුන්වෙනි කොටස දෛනික ජීවිතය SMS ක්‍රමය හැකිතාක් අනුගමනය කරමි. මෙසේ තිබියදී පරයන්කේදී එසේ සිදුවන්නේ මන්දයි පහදා දෙනු වෙනවි. ඊට කමක් කළ යුතුද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මෙය සිත්වලක් කරගෙන නැති බව පවසමි. අවධානයක තමයි කියන්නේ ඔය කොයි දේ වුණත් භාවනා කඩා ගන්න එපා. දිගට කරන්න විස්තර කර වඩා ආයේ නොවෙන්න පුළුවන්. ඒක තමයි මේකේ අනිත්‍ය ස්වરૂපේ. ඒක නිසා සතිය නම් වඩන්නේ අපි සතිය නම් වඩන්න තියෙන්නේ අපිට ඉස්සර මේ පිම්බෙමකින සංසිඳන දැන් සංසිඳෙන්නේ නැති බව දන්නවනම් ඉතින් ඒ සතිය වගේ කීම සිද්ධ වෙලා තියෙනවා. ඉදිරියට බලාපොරොත්තු වෙන දෙයක් නැතුව මේ හොඳ විස්තරයක් තියෙනවා මේ පරියන්ක මෙහෙමයි සක්මණ මෙහෙමයි ඉදිරියට වැඩවල මෙහෙමයි කියලා ඒ හැම තැනකදීම එළඹ සිටි සිහියෙන් කටයුතු කරනකොට භාවනා වැඩිකෙන් බාර ගන්නවා. අපිට දැනට අකුල් හෙලා ගන්න එපා. බාධා කරන්න එපා. බාධා වලින් අකුල් හෙලීමෙන් නැත කළා වැදගත්ම දේ තමයි නිතිපතා භාවනා කරන්න. එක දිගට භාවනා කඩා ගන්න එපා. දවසේ මේ පැය භාවනා කියලා යොදා ගන්න පුළුවන් නම් ඒක සක්විති රජකමට වැඩි වටිනවා. අන්ති ටිකාරයක් කරනකොට කවුරුත් එන්නේ නැහැ ඒකට කරදර කරන්න. ඉතින් මේ මනසේ ආවංකෝ ඒක කරනවනේ. නොකරනවා නම් පිස්සු විහට්ටොත් ඇවිල්ලා කරදර කරනවා. ඒ නිසා සතත අභ්‍යාසය. නිතිපතා අභ්‍යාසය තමයි මේ වගේ අවස්ථාවක ඕන කරන්නේ. අවුරුදු 25ක විතර අත්දැකීමක් තියෙනවනම් ඒ තුල ගුණයක් තිබුණ නැත්නම් දැන් ඒ තියෙනවා නම් දිනු නැත්නම් හදාගන්න තියෙනවා නම් දිනු කරගන්න නිසිපත භාවනා කරනකොට ඔකෝම වාසියට හැදෙනවා අනිසංසට යනවා ගර්ථර ස්වාමින් වහන්සේ මම දැනට අවුරුදු 10ක අධික 10කට අධික කාලයක සිට භාවනා කරගෙන යන යෝගිනියක් වෙමි. ධම්රවි පදනම මෙහෙවන භාවනා වැඩසටහන් වලට බොහෝ කාලයක සිට සහභාගී වන්නෙමි. ඉදිරිදීද ඔබ වහන්සේගේ ධර්මදේශනා CD පටවලට නිතර සමන් දෙමි. එසේම බෞද්ධ නාලිකාවෙන් ගුවන් විදුලියේ දහම් දෙසන සමහර ස්වාමින් වහන්සේලාගේ පරණතු තියෙන පූජ්‍ය කුකුල්පනේ සුදාස්ති ස්වාමින් වහන්සේ වැනි දේශනාවලට සමන් දෙමි. මගේ ගැටලුව මෙයයි. දැන් ටික කාලයක සිට මා දේශනා අසන ස්වාමින් වහන්සේලාගේ දහම් පොත් කියවන විට අමුතුම අත්දැකීමක් ලැබෙමි. ඔබ වහන්සේලා ලියූ දහම් පොත් කියවන විට ඒවායේ එන කරුණු ඔබ වහන්සේලා දේශනා කරන්නාක්සේද ඇසේ. කටහඬ ශබ්දය උස් පහත් කරමින් දේශනා කරන විලාශය ඇසෙන්නට පටන් ගනී. ඒ සමගම ඔබ වහන්සේලාගේ රූපකාය මායිත්‍රියේ මනසට පෙනෙන්නට පටන් ගනී. මෙසේ සිදුවන්නේ ඇයි? නිතර දහම් සීලී පටවලට සවන් දීම නිසා ඒවා උපාදානය වීමෙන් සිදුවන්නක්ද? නොයසේනම් මනස මවාපාන විකාරී ස්වરૂපයක්ද? මේ පිළිබඳව පැහැදිලි කර දෙන ලෙස নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවපතමි. ඔය දෙබ්බයක් වෙලා කරදරයක් වෙලා එහෙම නැත්නම් බාධාවක් වෙලා තියෙනවා විතරයි මේක හොයන්න බෑන තියෙන්නේ. එහෙම නැත්නම් මයිකල් ජැක්සන් අහන මිනිස්සු ඉන්න. එයාට රූපේ දකින්නකොටම ඉතින් සින්දු ඇහෙනවා. ඒකෙත් දෝෂයක් නැහැ ඉතින්. ඒකට දැන් බැහි වැඩි වෙච්චාම ආදර වැඩි වෙච්චාම ඒක නැකන වැඩස යනවා. ඒ නිසා හිතට ඕනේ මොකක් හරි හුරතලයක්. ඒ කොයි හුරතලේ ආවත් මම හිතලා කරන්නේ නැත්තම් ඒක සිද්ධ වෙන එකක් නා. කා අකුසලයක් වෙන්න බෑනේ. මේක හිතලා කරුවොත් ඒක පස්සේ ඇදි ඇදි යනවනේ අකුසලයක් වෙන්නේ. මේක සිද්ධ වෙන දෙයක්ද කියන එක විතරක් බලන්න සිද්ධ වෙනවන මගේ දරුවෙක් නෙමෙයි අවජාතක දරුවෙක්. මේකෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකෙන් තමන්ගේ භාවනාවට බාධා වෙන්නේ නැත්තම් ඔය විදිහට ගොඩාක් දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ හැම දෙයක්ම අතරමඟ මඟදී ගමන්දී හම්බෙන ලකුණු කොයි ලකුණේ නතර වුණත් ගමනට බාධායි. බුදුහාමුදුරුවෝ දැක්කත් බාධායි, දේවදත්ත දැක්කත් බාධායි. අසුචි දැක්කත් බාධායි, රත්තරන් දැක්කත් බාධායි. දැක්කම ගණන් ගන්න තියනවා නම් කොයි එක දැක්ක ප්‍රශ්නේ නැහැ. ඉතින් මේ අතහැරීම කරගෙන යනකොට මේ කොයි එකට සැලෙන්නේ නැහැ. අනේ මොකක් හරි දැක්කා, මොනවාරි ඇහුණා, මම පොතයි කියවන්නේ හිතේ මේවා තියෙන්නේ. ඒක බාධා කරගන්න නැතුව යන එක තමයි භාවනාව කියන්නේ. ඒ කියන්නේ හිත කරදර නොගැනීම තමයි භාවනාව. ඒ නිසා මූලික ලකුණක් දැනගන්න මේ පේන දේවල් හිතලා ගත්තොත් කෙලෙස්. ඉබේ පහළ වෙනවනම් හිත කරදර ගැනීම විතරයි කෙලෙස් වෙන්නේ. හිත කරදර නොගැනීමට මේ සාකච්ඡා කරන්නේ. හිත කරදර ගන්න නැතුව දිගට යන්න කියලා කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් පසුව පරයන්කේ කය දෙස බලා සිටින විට හුස්ම රැල්ල නැති වී ගොස් අඳුරු ගුහාවකින් නිල් පැහැති බෝලයක් වැනි දෙයක් ඉදිරියට ඇවිත් ඒ දර්ශනපතය මුළුමනින්ම අසාගත්තා. එසේ සිටින විට කාලය හා කය පිළිබඳ කිසිම දැනීමක් ටික වේලාවකට දැනෙන්නේ නැත. කන්නාකර වහන්සේ ඒ පහදා දෙන්න. මයිකල් ජැක්සන් තමයි ආයෙත් කියන්නේ. මේ පේන හැම එකක්ම අල්ලන්න පටන් ගත්තොත් ගමනක් නැහැ. ඒවා එන්නේ යණ්ඩයි. තමන්ගේ ගමනේ යන්න තියෙන. මේක ඒක ලොකු සිල්ලාරයක් කරන මේක කහ පාට වුණොත් හොඳද නිල් පාට වුණොත් හොඳද වමෙන් ආවොත් හොඳද දකුණෙන් ආවොත් හොඳද කියලා මේ හොයනවයි කියලා කියන්නේ භාවනාවට වැඩිය මේ ප්‍රධාන මුත්තට වැඩිය මේ ආගන්තුකව ගැන දඟලනවා. ඉතින් මුලදී ඒක වෙන එක ලොකු දෙයක්. මට නරක දේවල් පේනවා හොඳ දේවල් පේනවා. ඉස්සරහට මේක පුරුදු කරන්න තියෙන මේවට තමා නොවි සැක පහල කරගන්න නැතුව කරගෙන ගිය වැඩේ අට පිට බලන්නේ නැතුව ගමන කරගන්න මෙහෙම කෙරුවයි කියලා දෝෂයක් කියන්නේ මේ හදන්නේ. මේ සබකෝලේ නිසා මේව වෙනවා. දිගට භාවනා කරනකොට මොන දෙයක් ආවත් ඉතින් නතරලා බලබල හිතුව ගමන බාදයි. දිගට අනේකයි කරන්න තියෙන්නේ. ඒ නිසා මේවා විවිධ පැති වලින් හොඳ නරක පැති වලින් විවිධ වර්ණ වලින් විවිධ හැඩ වලින් කොච්චර දෝපෙනේ. ඒක මේ මොනම ඉඟියක්වත් දෙන එකක් නෙවෙයි. ඒ දෙන ඉඟිය ගත්ත ගමන් අහු වෙනවා. අපිට කරන්න දෙන්නේ මේක මේ වැඩේ යනවා ආගන්තුක දෙයක් මේ තියෙන්නේ මට කරන්න දෙයක් තියෙනවනේ. Taman ගත්ත මූල කර්මස්ථානෙදී කියන්නේ ඒක තමයි ලේසිම ක්‍රමය. ලේසියට මේ කරන්න ලේසි නිසා මම කියනවා නෙවෙයි අමාරුයි. නමුත් යෝගාවචරය දත යුත්ත නම් ඒක තමයි. අවසරයි ස්වාමීන් වහන්සේ මුලින් මුලින් මම ආනාපාන සති වරණේ හුස්ම පිළිබඳ සතිය භාවනාව කරද්දී එක වේලාවක් යන විට මට පුළුවන් වුණා හුස්ම වෙන්කොට හඳුනා ගැනීමට. සහ එහි ආකාර හඳුනා ගැනීමට. ඊට පසු හුස්ම සංසිඳී ගොස් වේදනා චෛතසිකය දැන ගැනීමට පුළුවන් වුණා. දැන් භාවනාව කරද්දී සතිය පැවතුනත් හුස්ම ගැන කිසිම දැනීමක් නැත. තියෙන එකම දැනීම වන්නේ උඩුතලත් නාසයත් අතර තිබෙන තෙරපීම සහිත සංවේදීතාවයකි. මේ වේලාවේදී මම දැනෙමි දැනෙමි යයි සිහිපත් කරන්නෙමි. සමහර වේලාවට චේතනා සමාන චේතනා කියලා තියෙන්නේ චේතනා වේදනා මේට එකතු වුණොත් බොහෝ වෙලාවට සිතට සැපයක් දුකක් නැමැති තත්වයක පවතී. මේද සමාධිය කියන්නේ කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ භාවනාදී වගේ අර මූල කර්මන්තයන් රූප කර්මස්ථානේ විවිධ විපරිණාම වලට ලක් වෙනවා. ඒ විපරිණාමයට ලක් වුණාට පස්සේ භාවනා ඉවරයක් වෙන්නේ නැහැ. නාම කර්මස්ථාන විපරිණාම වලට ඉතින් මීට මීට මීට විරුද්ධ වෙන්න වෙනවා. වේදනාව දැනෙනවා, සංඥා දැනෙනවා, සංස්කාර දැනෙනවා. ඒ නිසා මේ භාවනා ඉගෙනුනට පස්සේ තමයි දැනෙන්නේ මොනවද, විඳින්නේ මොනවද කියලා බලලා බාධාවක් නෙවෙයි නම් ඒ දැනෙන දේ විඳින දේ බාධාවක් නෙවෙයි නම් ආ මේ රූප බල බල හිටපු විට දැන් නාම ධර්ම වලට යන්න ගියා. මේකෙදිත් අර විදිහටම මේ හිත කරදර ගන්න නැතුව දිගට යන එකයි කරන්න තියෙන්නේ. ඒක හැබැයි හරි බොහොම සංකීර්ණයි අරට වැඩිය. ඒ වුණාට ඒ වගේම තමයි ඒ දෙන්නෙකුට එක දෙයක් පේන්නේ විවිධ විවිධ පැතිකඩ පෙන්නනවා. තමන් හොඳට දන්නවා මෙතෙන්ට එන ආපු පාර ප්‍රතිපදාවමයි. මෙතෙන්ට එනකොට තමන්ගේ හිතේ කියලා සඩු වෙලා තියෙනවා කියලා. ඒක තමයි අපි මේ අත්තරට ගන්න. මේ අහම්බයක් නෙවෙයි භාවනාවේ වෙච්ච එකක්. දැන් ඉස්සර වගේ නෙවෙයි හිත කෙලෙස් අඩුයි දන්නවනම් එහෙමම කරගෙන හැබැයි භාවනා ඉරියව් වෙනස් වෙනවා. වස්තුව පොඩි නාම වලට යනවා ඒ වගේ විපරිණාම සිද්ධ වෙනවා ඒ විපරිණාමයට නිසින්ින්දේ වෙන්න ඇරලා දිගට භාවනා කරගෙන යන එක තමයි කරන්නේ සමත භාවනාවේ හා විදර්ශනා භාවනාවේ ඇති වෙනස්කම් මොනවාද? මේව අපි මේ වෙලාවට ගන්න මේක කමටහන් සුද්ධ කරන වෙලාවක ඒක ධර්ම සාකච්ඡාවට තියන්න අපි ඒක ඒ කරුණ විස්තර කරන එක නෙවෙයි මේ කරන්නේ. භාවනා කරනකොට තමයි තියෙන භාවනා කමටහන් සුද්ධ කිරීමක්. ඒ නිසා මේ වගේ ප්‍රශ්න මෙතෙන්දි ගත්තාම මේ කමඨාන් සුද්ධ කිරීම වැඩ පිළිවෙලට බාධායි. ගෞණීය ස්වාමින් වහන්සේ සතියහා සක්කාය දිට්ඨිය ක්‍රියා කරන අයුරු පැහැදිලි කිරීමට වීමක් කරන මේ නිසා ඕනෑකම නිලා සිටිනවා. ඔබ කියමු අපි ධර්ම සාකච්ඡාව. මේ වෙලාවට අපි ගනිමු භාවනා කරන්නන්ගේ භාවනා කමට අනුසුද්ධ කිරීම ප්‍රශ්නය කමඨාන් සුද්ධ කරන්නේ තියෙන්නේ ගමන. අතිගරු ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලීම් භාවනා ක්‍රමයේ කරන්නෙමි. ප්‍රශ්න 1 මාගේ පිම්බීම හැකිලීමට පසු නැවත පිම්බීම හැකිලීමකට තප්පර එකක් දෙකක් ක කාල පරාසයක් ඉතිරි වේ. එම කාලය තුල කුමක් කළ යුතුද? ප්‍රශ්න 2 මෑතක සිට පිම්බීම හැකිලිම අතර වෙනස ඉතා අඩු බව දැනේ. සෑම පරයන්කයම தত্ত্বය මෙයයි. මේ සතිය අඩුවක්ද භාවනාවේ දියුණුවක්ද නැතිනම් මොන වෙන කිසියම් කරුණක්ද දෙවෙනි කොටසට කියන දෙන්නේ ඉත ලොකු වෙනවා අඩු වෙනවා ඒ වෙනස අනිත්‍ය බව විපරිණාමේ ඇතිව නැතිව යන බව ගොඩාක් වෙනවා මේ ඔක්කොම විග්‍රහ කරන්න ගියොත් අපිට කිසිම ඉදිරියක් කරන්න වෙන්නේ නැහැ. ඒක ඒක සිද්ධ වෙන දෙයක් නම් කරලා දෙයක් එකක් නෙවෙයි. ඉట్లా කරපු එකක් නෙවෙයි නම් එහෙම යන්න ආරින්න. පළවෙනි එක කියන්න තියෙන්නේ මේ පිම්බීමෙන් පස්සේ ඇකිලින් පටන් ගන්න ඉස්සෙල් ලොකු ඉඩක් තියෙනවා. නමුත් පිම්බීම ඇකිලිම දෙක අතර ඉඩ අඩුයි. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් බලනවා. ඇකිලින් බලලා ඉවර වෙනකම් බලා ඉනකොට හොඳ ස්පාසුවක් ලැබෙනවා. ඉතින් ඒ ස්පාසුවේ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා නැකලෙස් නැහැ. ඉතින් දැන් මම මොකද කරන්න ඕනේ කියලා. ඉතින් ඕකට කෙලස් ටිකක් දාගන්න ගෙදරින් ගිනන්න. මෙන්න මොනව කරන්නේ? දැන් මෙච්චර දඩමල දඩමල යන්තම් අඩිය බාදාගත්තා. දැන් කියනවා දැන් හරි පාළුයි. දැන් මම මොකද කරන්නේ? එසකොට උම්මලකට ටිකක් තියෙන්න ඕනේ. ඉහෙන්ද ටිකක්. අරකට දාගන්න. ඒ තරමටම අපේ හිත කැමති නෑ කෙලස් නැතුව ඉන්න. අදලා දෙන්න පුළුවන් බුදුරජාණන්සේකට දක්ෂයි. නමුත් අපි ආගයක් කරන්න ඒක ඒකයි මේ මේ වෙලා තියෙන මේ ප්‍රතිපදාවෙන් කියලා කෙලස් අඩු වෙලා තියෙන කියන දන්නේ නැහැ. මොනවා හරි කරන්න ඕන. කය ක්‍රියා නතර කරලා වචනේ ක්‍රියා නතර කරලා හිතේ ක්‍රියාව නතර කරලා දුන්නාට පස්සේ හිත කියනවා නිකන් පාළුයි මොනව හරි අහගනික ස්වාමීන් වහන්සේ නිකන් ඉන්න වෙලාවේ නිකන් ඔය චුයින් ගම් එකක්වත් ඉල්ලගෙන ඉක හපාපයි බුලත් ටිකක් හරි බීඩියක් හරි ගමන්නේ බොන්න නිකන් නම් ඉන්න දෙන්නේ ඒ නිසා හරක වතුර ගාඩ ගෙනියන්න පුළුවන් බොන්න නැත්තම් මොන කරන්නේ නිසා බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600 කට පස්සෙත් හරියටම ගිහිල්ලා පෙන්න. ඔන්න කෙලෙස් නැත්තනක් තියෙනවා. ඉතින් අපි හිත කුඩල්ල වොට්ටේ උඩ තිබ්බා වගේ මුතුම සැලීමකට නෝ දැන් මොකද කරන්නේ? මුළු කමටහන් සුද්ධ කරන මුළු ප්‍රදේශෙම එකයි. ඔච්චරයි කියන්නේ. බුදුහාමරෝ ඒ තරම්ම සත්‍යයි. මේ දඟලන තැන ඉඳලා දඟලන තැනට යනවා. ඉතින් ගියාම කුතුහල කරනවා, සැක කරනවා, පාළු ගති, ඒකාකාර ගති, තනි ගති, නිදිමත ගති. ඒකට තමයි කෙලෙස් කියන්නේ. ඉතින් ඒක නිසා අර සුද්ධ කරගත් එකට ආයෙ අලුතෙන් ඈත විදියට බොරදිය නොදාන්නයි මේ කමටහන් සුද්ධ කරන්නේ. ඒක එක්කෙනෙකුට කිව්වට තව කෙනෙක් වෙන පැත්තකින් ඒකමයි අහන්නේ. දැන් උදේ කිව්වට හැන්දෑවෙත් ඒකමයි අහන්නේ. මොකද අපේ හිතේ තරම්ම සතයි කපටයි මොනවා හරි කරලා කෙලෙසියක් දාගන්න හදන්නේ. ඉතින් කමන්නේ අපි කියන දේ උඹ දාගන්නේ. අපි බුදුහාමසෝ පිටිපස්සේ යනවා. අපි නැවත නැවතත් පෙන්වලා දෙනවා. කෙලෙස් නැතිවත් එක්ක ඇති කරගන්න එක නෙවෙයි ප්‍රශ්නේ. ඒක රකින්න දන්නේ නැහැ. ඒක අගේ කරන්න දන්නේ. ඒක නිසා එහෙම වුණාම මේ ප්‍රතිපදාවෙන් ගෙච්ච දැන් මේ කෙලෙස් නැති තැනක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ ටික බුදුහමරණ කරන්න බෑ. ඒ ටික කරන්න පුළුවන් නම් ඔය ප්‍රශ්නේ වෙන විදිහකට ලියෙන්නේ. ඔය ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ ඒකට. කර්ත ස්වාමින් වහන්සේ ඥාරස්ථානයකදී හෝ නිවසේදී හෝ රූපාණීන් හෝ ගුවන් විදුලියෙන් හෝ ඕනෑම විටක බලාසන විට හෝ භාවනා කරන විට ටික වේලාවක් ගත වූ පසු මාහට නිින්දට වැටේ. මා නිින්දට වැටේ. ඒ වළක්වා ගැනීමට බොහෝ උත්සාහ කළත් ඉතා කෙටි වේලාවකින් නොදැනීම නින්දට වැටි අද වේලාවකින් නැවත අවදි වී මේ මගේ පාප කර්මයක් නිසා සිදුවන්නක්ද මෙම தත්ත්වය වළක්වා ගත හැකි කෙසේද භාවනාවට දෙහෙත් පසාගෙන සල්ප වේලාවකින් නිින්ද පැමිණේ. මේට පිළිමක් යා දෙන මෙන් ගෞරවණයෙන් ඉල්ලා සිටිමි. එහෙම ඉඳලා නැගිටතර පස්සේ බණක් අහනට හරි නිින්දින් භාවනා කරනට හරි නැගිටතර පස්සේ මේ විදිහට පශ්චාත්තාප නොවි හිටියොත් ඊට පස්සේ අවදි භාවයක් එනවාද කියලා බලන්න. ඊ අවදි භාවය තුළ අහපු බණ හොඳට පිරිසුදු ඇහෙනවද? හැබැයි මේ පශ්චාත්තාපේ තිබුණොත් නම් ඇහෙන්නෙම නෑ. මේ මේ ශාප කරගන්නවනේ. මගේ අවාසනාවක්ද මගේ පවක්ද කියලා. ඉතින් මගේ පවක් මගේ අවසනක් වෙන මම කරා නම්. මේක හිත වෙච්ච එකනේ. ඉදිවෙන් කරගන්න තාම පිරිසුදු මන්දි ඒක පිරිසුදු කරගන්න. කෙරුවොත් විතරයි පෞසිද්ධ වෙන්නේ. කෙරෙන දේට මොනව කරන්නේ? ඒකට වෙච්ච දේ. ඊට පස්සේ බලන්න ධාරි නින්ද බලච්චාවයි. නිින්දෙන් අවදි වෙනවනේ. අවදි වුණාට පස්සේ කොච්චරක් හිත අවදිද? ඊට පස්සේ පුළුවන් දේ බණ දිගටම අහගෙන යන්න. එහෙනම් ඊට පස්සේ පුළුවන් ද පරියන්ක දිගට කරගෙන යන්න කියලා බැලුවොත් සමහර විටක එහෙම වුණාට පස්සේ පශ්චාත්තාප නොවී ඉඳ දන්නවනම් ලොකු ඉඩක් හම් වෙනවා. ඒ ගැසිලා නැගිටතර පස්සේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ හරියි. වෙච්ච දේ වෙලාව පළච්චාරයි. ඊගා වැඩේ නිරියසන්න ගන්නවා කියලා කියනවා. පළවෙනි අසන්න කඩා ගන්න බැරි වුණා නම් නිරියසන්න ගන්නවා. මේ භෝගේම නැවත නැවත අස්සන ගන්නවා. ඊට පස්සේ එහෙම වෙනවනම් මේක නිින්දක්ද නැද්ද කියලා පස්සේ බලන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ ප්‍රධාන වශයෙන් මම මේ කතා කරන මේ සැකේ දුරු කිරීම සඳහා නිින්ද ගියාගේ තමන් නිින්ද ඉල්ලලා ගත්තනම් කෙලෙස්. නිින්ද අහම්බෙන් එනවනම් සිද්ධ වෙන දැන ඒක කෙලෙසයක් නැත්තේ නෑ. නයිගේ ලාභේ ගන්න තියෙන නිින්ද නැගිටලා පස්සේ බලන්න අවදිභාවය අරගෙන කරගෙන ගිය වැඩේ කරගෙන ගියාම තමන්ට අලුත් පණක් ලැබුණා වගේ අලුත් ආත්මයක් ලැබුණා වගේ මැරිලා උපන්නා වගේ අලුත් වෙනවා. ඒකට කියනවා තිරියන් වෙනවා කිය. දැන් මේ නාකි වෙන ක්‍රමය ඔය කියලා තියෙනවා. මිච්චේ ගැන වස්චාත්ත වෙලා ඉතින් කරච්ච හරි සෞතු කුණු පංචස්කන්ධය අනිච්ච දුක්ඛ කනත්තන් කේසා ලෝමානකා දන්දාගේ ගෙටි අරකට කුණු හරපෙන් බයින වෙනවට ඔය මොන හරි වචන ටිකක් කිය කියයි. උත්තර විශ්වනසෙක් නෑ කරන්නේ කුණු හරපෙන් බයින. මේකේම කරච්ච අනිච්ච දුක්ඛ කනත්තන් චි. ඕ ඒ සලෝපන අකාදන්ත තචෝපන්සන් ආරු ඒ දිගටම බයි. ඕකට කෙනෙක් කියන්නේ. පශ්චාත්තාප වුණාට පස්සේ ද්වේෂය ආවට පස්සේ හිත විවිධ විකාර කරනවා. පාලි භාෂාවෙන් කිව්වත් එකයි සංස්කෘතයෙන් කිව්වත් එකයි වෙන ගුණ වරපැක් කිව්වත් එකයි. වෙච්ච දෙයක් බව දැනගන්න. ඊ නැගිටට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒකට සම්පූර්ණ පණ එනවා. මම දන්නේ මම යෝජනා කරනවා වෙන්න ඉඩ තියෙනවා. අන්නේ වෙනස ඇති වුණොත් ඒක ලොකු ලොකු පිම්මක් ඉදිරි පිම්මක් ජීවිතේ. ගද්ද ස්වාමින් වහන්සේ මම මුලදී සක්මන් කිරීමට බොහෝසේ හැකිලුනිමි. නමුත් ඔබ වහන්සේගේ උපදෙස් නැවත නැවත ඇසූ පසු සක්මනට කැමැත්තෙමි. මම ඔසවනවා, තබනවා යනුවෙන් මාස කිහිපයක් සක්මනෙහි කරමින් සක්මන් කළෙමි. දැන් ටික වේලාවකින් මෙනෙහි නොකර සක්මන් කළ හැක. එවිට ලනුපැදුරේ තද දැනේ. සිතුවිලිද අඩුය. මේ සතියෙන් සක්මන් කිරීමද දෙක සිතුවිලි නැතිව වරණ ඇතුලේ අඩුවෙන් පරයන්කේ අරමුණේ සිටීම සතිය තිබීමද නිර්වන් සරණයි සත්‍ය ජීනෝනම් අවදි භාවේදී මට පේනවා ඔක්කොමල මේ රක්මනට ලන බෙදලා තමයි ආස එළියට බහින්න කැමති නැහැ අපින්න පූල් ගිරියාගේ අවුව වැටම පුපුරයි උලන් වැදුනොත් වෙයිලා මැරෙයි කියලා. ඇයි අද්දේ ඉන්නේ අර උඩ දක්පන් තියෙන කියලා හොඳට දක්ප කරන්න. ධනුපැදුරේ විස්තර කියනවා කෙස් ගස් වල size එක, border එකේ size එක, pattern එක ඔක්කොම කියනවා. ඒ කියන්නේ මේ තරම්ම මේ හුලං වදින්න නැතුව දැස්ස වෙලාවේ නම් ඉති විතර කරන්න දෙයක් නැහැ. ඉතින් වාහන තදබදේ තිබුණත් ඕක විතරයි කරන්න තියෙන්නේ. රුංගාවක් වෙනස් ඉදිරියට බහැලක්මක් කරන්න. බහැලා යනකොට තමයි තේරෙන්නේ හිත පිට ගියා පිට ගියා. පය තිනකොට මෙහෙමයි කියලා මේ පෙට්ටි කඩයක් කරන මිනිහෙක් කරකම නැ පොත් බැීමක් කරනවා නම් එයා දන්නවනේ කරන බිස්නස් වලින් ලාභද පාඩුද කියලා. එතකොට තේරෙ වෙනද අපි ඉන්නේ අතීතය නැගතේ දැන් වර්තමාන. වෙනද අපි ඉන්නේ අනුංගන හිතමින් දැන් තමන්ගේ කය ගැන හිතන. වෙනද අතන මෙතන ගැන හිතන්නේ දැන් මෙතන හිතන්නේ කියලා දන්නවනම් සතිය කියලා වර්ණනා කරගත්තර කමක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්මීම හැකිලිම කරන අතර ඉතා ස්වල්ප වේලාවක් අරමුණ වේලාවකින් අරමුණ සංසිඳේ. ඉන්පසු ඉතා සැහැල්ලු වේදනා රහිතව දීර්ඝ වේලාවක් සිටිමි. සිටිවිලිද ඉතා ස්වල්පයක් පැමුණත් එයද ටිකින් ටික අඩුවේ. මෙසේ මාස 5ක් පමණ භාවනාව කරගෙන යමි. මුලදී අරමුණේ මුලැමැදාග බැලීම ආදිය දැනුණත් දැන් මෙම සංසිඳීමේදී සිටීම මෙපමණ කලක් එකම ආකාරයකට වීම භාවනා හරි ආකාරයකට යොමු නැද්දයි මට දැන් දැන ගැනීමට කැමැත්තෙමි. මෙම හුදකලාවේ සිටීමට මම කැමැත්තෙමි. ඉදිරියට කළ යුත්තේ පාදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. ඔය මේ සැකෙන් තොරව කරන්න. ඒ රූප කර්මස්ථානේ මේ විදිහට ගෙවම් කරාට තව වැඩ ගොඩක් තියෙනවනේ. ඉතින් ඒක සිද්ධ වෙයි. සිද්ධ වෙන්න ඒකට ඉඩ දීලා යන්න අරින්න ඕන. ඒක බලන්න සැකයක් තියෙනවා නම් ඊට පස්සේ ওই සැකේ තමයි නාම කර්මස්ථානේ කියන්නේ. Taman ආය කෙලෙසයක් දාගන්න. ඒ නිසා Tamanට තේරෙනවා මේ ප්‍රතිපදාව වෙච්ච වැඩක්. ඒ වගේම එන්ජින කෙලෙස් අඩු වෙනවයි කියලා. ඉතින් ඒ අඩු වෙන පාර දිගේම ජිරටන එකයි තියෙන්නේ. එන හැඟීම්, දැනීම්, සකස් කිරීම දිහා බලලා ඒ මදිවට සැක දාගන්න එපා. ඇත්තට සැක නැති කරන් තමයි මේ ධර්ම සාකච්ඡා කරන්නේ. කමඨං සුද්ධ කරන්නේ. නමුත් අපේ හිත සැකය ප්‍රඥාවක් කරගෙන පටලවාගෙන ජීවත් වෙනවා. සැකේ සැකේ විදිහට තියාගන්න ප්‍රඥාව නෙවෙයි. සැකේ කියන්නේ කෙලෙසයක්, ප්‍රඥා කියන්නේ කෙලෙසයක් නෙවෙයි. කල යුත්තේ නම් මොකද්ද? ඒ ගාවට එන නාම ධර්ම වල සූදානමෙන් යන. අරක දක්ෂ වෙන්න ඕනේ ඒක ඉවරනට පස්සේ තමයි භාවනා පටන් ගන්න කියලා හිතන්නේ. නාම රූප කර්මස්ථාන කියන බිම්බි මෑකිලිම ආනපන ගෙවුනට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. ඉතින් ඒක අයියෝ ඒක වගේමයි යව්වෝ මාස පහක් එක විදිහට තිබුණා කියලා ඒකට කඩපින්දම් ගහන්න ගියොත් භාවනාව භාවනාවක් වෙන්නේ නැහැ. ඒක බණ ඇහුවට වෙන්නේ නැහැ. මේ වගේ කමටහන් සුද්ධ වෙන්න ඕනේ. සුද්ධ කරනකොට තේරෙයි අපි මේ මේ මංගල කාරණාවකට අවමංගලයක් දාන්න හදනවා. සාරිපුත්‍ර සාන්තිය සඳහන් කරන ප්‍රපංච කළ යුතු නැති තැන ප්‍රපංච කරනවා. ප්‍රපංච කරන්න ඕන සතුම් මරීම කියලා කිරීම බොරු කීම වගේ හොරකම් වලට. මේ නිවැරදි තැනට ආවට පස්සේ මේක හරිද වැරදිද කියන සැකේ ප්‍රපංච කරන යා. එනිසා ප්‍රපංච කරන්න එපා. හිත නිකන් දොඩමලු කරවන්න එපා. සැක කරවන්න එපා. මේකට තලතුණා කෙනෙක් වගේ මොහුකුරා ගිය කෙනෙක් වගේ හේම ඒ කෙලෙස් නැති තත්ත්වේ පවත්වාගෙන යන එක තමයි දක්ෂකම වෙන්නේ. ගත්ත ස්වාමින් වහන්සේ භාවනාවට වාඩි වී ශරීරය ගැන මෙනෙහි කරන විට හුස්ම ගැනීම පිම්වීම හැකිලීමෙන් දැනේ. ඇතැම් විට ඔන්චිල්ලාවක් පැද්දෙන ආකාරයට දැනේ. ටික වේලාවකදී හුස්ම ගැනීම දැනීම නැති වී යයි. එවිට සිතිවිලි ගලාගෙන එයි. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යා යුතු ආකාරයේ කරුණාවෙන් පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ සිදුවෙන ක්‍රියාවලියේ බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? වෙනසක් ඇති වෙනවද එක විදිහට තියෙනවද? එක විදිහට තියෙනවට වැඩිය වෙනසක් තියෙනවා නම් භාවනා මුල් හරියේ ඒ වෙනස වෙනස් වෙන ගතිය විපරිණාමය නැතුව ඇතිව නැති වෙන බතිය දිගට බලන්න. මේකේ එහෙම සංසන්දනාත්මක විස්තර නැහැ. ඒක නිසා හරීම උත්තරයක් දී ගන්න අමාරුයි. අනිත් එක මම දැන කියවනකොට වැරදුනා ලියනකොට වැරදුනාද කියලා භාවනා කරන පිම්බීම හැකිලිමද ආනාපාන කියන එකවත් විස්තර වෙන්නේ වචන දෙක තුනම සඳහන් වෙලා තියෙනවා. ඒක කියන්නේ තාම මේ අවුලක් තියෙන. මේකේ වඩාම Tamanට එක දිගට බලාගෙන ඉන්න පුළුවන්. කාලානුරූප විපරිණාමය බලන්න පුළුවන් ප්‍රධාන අරමුණක් තෝරගන්න. බලාගෙන ඉන්නකොට ඉන්නකොට අරමුණට මොහොතින් මොහොත වෙන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන් නම් අන්න වැඩේ පටන් ගන්නවා. මේක මේ එක හරස්කඩක් පෙන්නලා තියෙන එකකින් අමාරුයි මේ අදහස ප්‍රකාශ කරන්න විස්තරතාව වැඩි වුණා නම් හොඳයි. දැන් මේ ප්‍රශ්න දෙකක් පිට ප්‍රශ්න දෙකක් භාවනාව සාධාරණ නැහැ. අපි මෙතෙන්දි වෙලා ගන්න නම් හදන්නේ භාවනාවට සම්බන්ධ වෙවා. අනෙක් ප්‍රශ්න තියෙනවා නම් අපි ඒක තියාගනිමු. මොනවාද උදේවරු වෙත උදේවරුනේ එකට කරනකොටත් භාවනාවට සම්බන්ධ වෙවයි අනිත්‍යව එකට ගත්තා. ඒ නිසා පොඩ්ඩක් අල්ලතු වෙයිලා පොඩ්ඩක් බලන්න. ධර්ම සාකච්ඡාවට දාන්න පොදු කරුණු මේකට දාගන්න ඕන පුළුවන් තරම් කමඨහං සුද්ධ කිරීම සම්බන්ධව ඒක නිසා වෙලා ඔතන වෙලා තියෙන නිසා ওই දෙක ඉදිරිපත් කරන්න. ඒ වෙලාව මතු වුණොත් අපි මේවට වෙලා ගන්න. අපි යනවා කමඨහං සුද්ධ කිරීම. ගරුතර ස්වාමීන් වහන්සේ මම රෝග දෙකකට බෙහෙත් පාවිච්චි කරමි. ඉන් එක බෙහෙතක් ගත යුත්තේ ආහාරය සමගය. ඒ නිසා විකාල භෝජනා සිල්පදයේ සමාදන් වී බිස්කට් පැණි යමක් රාත්‍රී ආහාර සඳහා ගැනීම සුදුසුද? ඒ සිල්පදයේ සමාදන් නොවී සිටීම සුදුසුද? එසේ නැතිනම් අෂ්ටාංග සීලය සමාදන් නොවී ආජීව අෂ්ටමක සීලය සමාදන් වීම සුදුසුදයි කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. නිර්වන් සර්ණයි. අපි මේකට පටලවෙන්නේ නැති වෙන්න කලින් කියලා තියෙනවා මෙහි අපි අට සීල් සමාදන් කරනවා. ඒ නිසා මෙහෙට ආවට පස්සේ ලෙඩ දෙකක් කරන් තියෙනවා දැන් තුන්වෙනි ලෙඩේ හදාගන්න හැටි අහනවා. ඉල්පදයා සමාදන් වෙලා කඩන එක. තවත් ලෙඩක්. ගොඩේ ඉන්න බෑ. <clears throat> නිසා එන්නේ ඉස්සෙල්ලා බලාගන්න. ඉව්වා එහෙම නැත්නම් මෙහි ආවට පස්සේ අපි කරන්නේ <clears throat> නිවාසික භාවනා වැඩමුළුවක් කියලා කියන අපි පොදු එකඟතාවකට ඇවිල්ලා තියෙනවා අටසිල්. මේකදී එක්කෙනෙක් හත් සිල්, එක්කෙනෙක් හය සිල්, එක්කෙනෙක් පන් සිල් මොකරන්න කිව්වොත් සංවිධානය කරන්න බෑ. ඒ අඩුවෙන් ඉල්ලන්නෙම මොකක් හරි අමතරයක් කරන්න. ඊට පස්සේ අර පද්ධති ඔක්කොම උඩට. එතකොට අපි බලන්න ඕනේ මේ කෙනාගේ සෞඛ්‍ය නෙමෙයි මේ පද්ධතිය. අපි බලන්නේ ආයතනෙ පැත්තේනේ. ඉන්සයි එක බලක්ක ගන්න තියෙන ක්‍රමය තමයි ඉන්නේ ඉස්සෙල්ලා කියනවා මේ නිස්සන්න වනේ ප්‍රතිපදාව මෙච්චරයි. කියවන්න හංගලා නැහැ. කවුරු හරි කරන්න. අදත් ඔය ස්වාමීන් නමක් කාලේ වෙලා තිබුණා. මම කිව්වා මෙහෙට එන්නේ ඉස්සරලා ওই ටික කරගන්න මෙහෙ කරන්න ওই ටික කරන්න පුළුවන් ආයත ඉදිරියක්. නිවාසික වැඩමුළු වලට එනකොට අපි එක එක තලමක තියෙනවා කට්ටිය. බැරි නම් එන්නේ ඉස්සලා තීන්දුව කරන්න ඕන. ආවට පස්සේ අපිට කරන්න බෑ. ඒ ටික මම ඇත්තටම කරන්නේ සංවිධායකයට දානවා. සංවිධායක දැනගන්න ඕනේ මෙතන ගෙනල්ලා ඇම්බියුලන්ස් හොයන්නයි දොස්තරලා හොයන එකයි නෙවෙයි කරන්න තියෙන්නේ. මෙතන ඉන්න කට්ටියට වැඩේ කරගෙන ඉන්න දිලා ඒගොල්ලෝ ඒ වෙන වෙනම කරන්න. ඒ නැත්නම් නේවාසික නොවන භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් දරාගෙන කාගෙන අනේකයි තියෙන්නේ. දසාට මෙතන ඇවිල්ලි වල සිල්පද වෙනීම සමාදන් වෙන්න ගියාම එක එක කරාට එක එක වෙන වෙන වැඩ කරන්න වෙනවා. සිල්පද සමාදන් වෙලා කඩපුවාම තුන්වෙනි ලෙඩක් වෙනවා ඒක. ඒක බරපතල ලෙඩක් වෙනවා. ඉතින් ඌ අයින් කරන්නේ නේ අපි සීලයක් කරගෙන මේ හිතට දෙන්නේ අවස්ථාවක් අලුත් කරගන්න. ඒ අලුත්ම දෙන්නේ නැත්නම් ඇත්තටම යාගේ තියෙන කර්මාන් රූප දුර්ලභමක් අනම්මන වෙන ඒක පහත් කළා හැලගෙන කියන්නේ මෙතන ආයතනේ බෑ පුද්ගලික දේවල් බලන්න හදිසියක් උනොත් කරනවා ඉන්දසලා නීතිපද්ධතිය තියෙනවා කියවලා ඇප්ලයි කරන්න නැතු කරන්න බෑ ඒක තමයි අපි ඔය නීතිපද්ධති හදලා තියාගන්නේ කාගෙත් අයිතිවාසිකම සපුරලා දෙන්න මේව නැතුව මේ පෞකාරයට ගල් ගන්න නෙමෙයි ඒ නිසා ඒ වෙනස්කම් කරන්න බෑ ඕක බොහොම කල්ගිය රෝගයක් තමයි සංග සමාධිය තියෙන්නේ ඇවිදලා ඉවර වෙලා සිල්පද කරනවා. එන් දායකෝ ගිහිල්ලා වදිනවා. එතකොට මොකද වෙන්නේ? මට දායකයා ඊට වැඩි සිල්පද රකින්නවා. නැත්නම් රකින්න සමාදන් වෙච්ච පදේ රකින්නවා. ඒ බාර ගන්න කෙනා ඒවා කෙරුවේ නැත්තම් ඉතින් ඔළුවෙන් හිටගත්තා වගේ වෙනවා. ඒක නිසා ඒක මේ <coughs> කියන්න පුළුවන් සිල්පදයක් සමාදන් වෙලා රකින්න පුළුවන්කම එසේ මෙසේ පෞරුෂත්වයක් නෙවෙයි. එසේ මෙසේ පිනක් නෙවෙයි. එසේ මෙසේ ලාභයක් නෙවෙයි. ඔක්කොටම කරන්න බෑ. කරන්න බෑ බිල්ලක බලයින් කරන්න හදනවා කියලා නෙමෙයි. ඒගොල්ලෝ වෙනම මොකක් හරි ක්‍රමයක් හදාන අපි මේ වගේ දෙයක් කරනකොට කල්ලාතුව කියලා අට සීල් තමයි පදනම් කරලා තියෙන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ සීලබ්බත පරාමාසයක් වන අයුරු අප සම්දනාගේම දැනගැනීම සඳහා පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිනවා. අපි ඒකේ හෙට බණ්ඩ තියාගමු. දැන් අපි සිල්පද සාකච්ඡා කරා. ඒක කෙටියෙන් කියන්න පුළුවන් සිල්පද නිසා anu මම සිල්වන්තය අනේ සිල් නැහැ කියලා තමන් උසස් කළ සලකනවා පහත් කළ සලකනවා ඒක තමයි සීලබ්බත පරමාර්ථය කියන්නේ. තමයි අසත්පුරුෂකම කියන්නේ. ඒක තමයි තමයි මුස්පේ මේ කාලකන්‍යයි කියලා කියන්නේ තෝකටමයි. ඉල්පතේ තියෙන මේ anu minum මනින්න නෙවෙයි ඉදිරියට යන නිසා අසත්පුරුෂය කියලා බුදුහාමරෝ බයිනවා. සිල්පද සමාදන් වුණත් ඒ ශිල්පදේ නිසා මම උසස් කළ අනුපහත් කළා හලකනවා. ඊටදී ගොඩක් අර්ථ ඡාය තියෙනවා. අපි බලමු හිට ධර්ම දේශනාට ඒක තියාගන්න. ඒක ප්‍රශ්න ප්‍රමාණයි. ඔව් අපිට තව වෙලා තියෙනවා. කාට හරි සභාවට ඉදිරිපත් කරන්න කියන ප්‍රශ්න තියෙනවනම් අපි ඒකට අහුම්කම් දෙමු. නැත්නම් අපි මෙතනින් අපේ මේ පොදු කමටහන් සුද්ධ කිරීමේ සැසිවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපි මේ ධර්ම සාකච්ඡාවක් කරනවා අනිද්දා ආයසරයක් අපි බුදුකමටහන් සුද්ධ කිරීමට එකතු වෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම පිම්බීම හැකිලිම භාවනාව ප්‍රගුණ කරන්නේ මුලින්ම පිම්බීම සහ හැකිලිම හොඳින් දැනෙනවා ඒ දෙක අතර තියෙන වෙනස මුලැමැදාග වශයෙන් පස්සේ මේක ටිකෙන් ටික කෙටි වේගෙන ගිහිල්ලා හොඳින් ප්‍රකට වෙන ලක්ෂය කියන්නේ පපුවේ මැද වගේ එතන ස්පර්ශයක් විදිහට තත්ත්වය දක්වා කෙටි වේගෙන යනවා. ඇසේ ස්පර්ශය තුල හොඳට ධාතු ලක්ෂණ පේනවා. හරියට පීරකින් පිරිමදිනවා වගේ හොඳට ධාතු ලක්ෂණ ටික පේනවා. ඒකම තවත් එක කෙටි වෙලා ඒ ස්පර්ශය ඉරක් එහෙම රැල්ලක් එක එක වෙලාවට එක එක හැඩය ගන්නා රවුමක් වගේ එහෙම පෙනිපෙනී සෑහෙන වෙලාවක් තිබිලා ආයේ මේක ස්වාමීන් වහන්සේ වැඩි වෙනවා වෙලාවකට වැඩි වෙනවා අඩු වෙනවා එම් වෙලා එකම දේ නැවත නැවත සිදුවමින් පවතිනවා. සාමාන්‍යයෙන් මම පැයක් විතර තමයි උඩටම පරයන්කේ මේ වෙනකොට ඉඳලා තියෙන්නේ. එතකොට ටික වෙලාවක් යනකොට එකම දේ නැවත නැවත වෙනකොට නිරස භාවයක් එනවා ස්වාමීන් වහන්සේ. ඒක මම මැඩගෙන උපේක්ෂාවෙන් ඒ දිහා බලන්න පුරුදු වෙලා ඉන්නවා. මේ විදිහට දැන් මාස කිහිපයක ඉඳලා කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. මීට අමතරව මුකුත් වැඩි දියුණු වීමක් නැහැ ඒ එකම தત્ත්වයේ තමයි භාවනාව පවතින්නේ. මේ ක්‍රමය හරිද ස්වාමීන් වහන්සේ? එහෙම නැත්නම් වැඩි දියුණු කර ගන්න මම මොන හරි කරන්න ඕනද? භාවනාව කරගෙන යනකොට ආනපන ගත්තත් පිම්බි මැකිලිම ගත්තත් ඒ අරමුණත් එක සුහද වෙන, ආද වෙන මූණට මූල දාලා තියාගෙන ඉන්න මට්ටම් තුනක් ඒ පොත්පත් වල සඳහන් ඉස්ලාමයේ සටහන් දකින්න. මේ පිම්බීම හැකිලිම නෙවෙයි. ඒක පිම්බීම තියෙන විශාල වෙන සටහනක්. හැකිලෙන වෙලාවේදී හැකිලෙන සටහනක් නැත්නම් බිම් වෙලා උඩට යන සටහනක් පල්ලෙහාට එන එකක් ඒ වගේ සටහන. ඒක තව බලහිනකොට ආකාර දෙන්නවා. එයාට මෙයාට කලන් රූපෝ හැඩේ වෙනස් වෙන හැටි. ඉස්සලා හැඩේ වෙන පස්සේ හැඩේ වෙනස් වීම පෙන්වනවා. ඉතින් ඒකට අපි දන්න සද්ධාහනව නෙවෙයි, වේදනාව නෙවෙයි, හිතුවේ නෙවෙයි, පිම්බි බැකිලිමයි ඉන්නේ කියලා. ඒක හොඳට බලන්න ගියාට පස්සේ ඒ දෙකේ වෙනස්කම් නැතුව ආශා පිම්බි බැකිලි වෙනස්කම් කරන්නේ නැතුව ඕනික එක්ක කම්පනයක්. එක්ක චංචල ගතියක්, එක්ක ස්පර්ශයක්, එක්ක ආලෝකයක්, එක්ක සහැල්ලු ගතියක් වශයෙන් දෙකටම පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. දෙක වෙන් කරන තාක්කල් විචිත්‍රයි භාවනාව. දෙක පොදු වෙලා එකට එනකොට නීරස වෙනවා. ඒ විචිත්‍රකම කියලා කියන්නේ සංසාරේ ආසාව, තණ්හාව. මේ විචිත්‍රකම නැතිවීම විරාගය, ක්ෂය වීම, වැය වීම, නිරෝධය ඉතින් අපිට Nirodhe නැතිකම නෙවෙයි තියෙන්නේ අපි Nirodheට නීරසකමක් කියලා එළවනවා. ඉතින් නිවන්න පින්න බෑ. අපි කැමති ආශාව තියෙනවා. ආශාව කියන්නේ සංසාරය. ඉතින් අපි ආයතන කයියෙන් හුස්ම ගන්නවා. හයියෙන් පුම්බනවා හකුලනවා. මොකද අර විෂිතුරුකම ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි අපි මේ දෙන දේ බාර ගන්න ලෑස්ති නැහැ. ඒ නිසා නිවන කියලා කියන්නේ මූලික ලක්ෂණ ඒකේ තියෙන නිබ්බිදා ස්වરૂපේ ඒක රුචි කරවන්නේ නැහැ. ඒක මනාප එකක් නෙවෙයි. ඒක ඒකාකාරීකමක් තියෙනවා. නීරස ගතියක් තියෙනවා. හිත උනන්දු කරන ගතියක් නැහැ. ඒ නීරස ගතිය නැතිකම නිවන කෙලස් කපන ගතිය. උනන්දු නීරස රසය කියලා කියන්නේ කෙලස්. දැන් මේ අරමුණ සම්බන්ධව දෙකම බෙල්ල තියෙනවානේ. දැන් ඉතින් අහන්න ඕනේ අපිට කොයි එකද ඕනේ කියලා. නීරස කමනේ තනතර වෙනවනේ කියන්නේ නිවන එපයි. ආයසරය ගිහලා අවශ්‍යනවා කරනවා. ඉතින් ඒක හිතටම ලැජ්ජ නැතුව පෙන්නලා දෙන්න ඕනේ. උඹට ඕනේ නම් මේ ඕන එකක් ගන්න පුළුවන්. උඹට ඕනේ නැත්නම් ඉතින් બોලේ මම මොකද කරන්නේ? දුහම්තු පෙන්නන්න ඕනක පෙන්නලා තිනවා අපි මේ විචිත්තත්වයේ නිවන හොයන්න හදනවා. ඒ අසුචි වල මැණික් හොයනවා. අසුචි ගොඩක් කොච්චරත් ගෑවත් ඕකේ මැණික් කරතරකට හම්බෙන්නේ කක්කනේ. දීපේක ගණ්ඩත් එකමයි තියෙන්නේ. අපි ඔක්කොටම තියෙන්නේ තෑග්ග තියලා තිනවා ගණ්ඩ කැමති නැහැ. ඒක හරි පාළු. හරි නීරසයි. අපිට බැරිද ඕක මේ කැසිනෝ ගහන ගමන් ගන්න බැරි. කානිවල් එක බැරිද? අස්රේස් එක ගන්න බැරිද කියලා අපි බලනවා විචිත්තත්වය හරහා ඕක ගන්න. ගන්න බෑ. අන්න මේක තියෙන්නේ එන්නේ එන්නේ තමන්ගේ වගකීම තමන් දෙනවා. ඔබට මේ තියෙනවා විවේක වෙන්න පුළුවන්. ඔබ විවේකයේ පාළුවක් කරගත්තොත් කාලකන්න. පාළුව විවේකයක් කරගත්තොත් සත්පුරුසයි. උදේකලාවක් කරගත්තොත් සත්පුරුසයි. අරණ්‍යයට යන්න වුණොත් සත්පුරුසයි. කොළඹ හැතට යන්න වුණොත් අද මේ රාජධානියට යන්න වුණොත් ඉතින් කක්කද. දෙකම ලැබීම හානියක්වත් කරදරයක්වත් අවමංගල්‍යයක්වත් නෙවෙයි. භාවනාවේ ලැබිච්ච දේ හැබැයි කොයි දේද කන්නේ කියන එකෙන් තමයි කවුද කියලා තේරෙන්නේ. කිසිම කෙනෙකුට අඩුවක් නැතුව මේ ඔක්කොම මේ වෙනකොට දැකලා තියෙන කාටවත් අලුත් දෙයක් නැහැ. අපි කරන්න හදන්නේ මේක අරක ගන්න හදන කිසිල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා පෙන්නලා දෙනවා. ඒකෙන් පේනවා දෙක දුන්නාම අපි ක්‍රියා කරන හැටියෙන් පේනවා සත්පුරුස සත්පුරුසකම. ඉතින් දිගට ඕක කරගෙන යන එක විශාල වීර ක්‍රියාවක්. මොකද හිත හැමදාම පරික්ෂණයට ලක් වෙනවනේ දැන්. මේ නීරස පැත්ත තියෙනවා මේ රුචි පැත්ත තියෙනවා. මේ දෙකෙන් අපි මේ රුචියට අදින ගතිය තියෙනවා නා. ඒකේ බයලජ්ජාව හිතින්න විදියක් නැහැ. ඒකේ ඉන්ද්‍රිය සංවරයක් හේින්න විදියක් නැහැ. ඒකේ දීලයක් රකින්න බෑ. එහෙනම් මේ විකල්පයක් තියෙනවා. කවදා හරි හිතටම තිරුම් ගන්න අර විවේකයේ පැත්තට, උදේකලාව පැත්තට, විශ්‍රාමයේ පැත්තට, පිරිච්ච ගතියට ගියොත් කිසි බාධාවක් නැහැ. මොනම බාධාවක්වත් නැහැ. මේ නිකන්නේ දහසර කරුණු කියනවා මිස කාරණාව පිරිසුදුයි. ඒ නිසා මේ නීරසකම හිතාගන්න විරාගය, නිරෝධය, ක්ෂය වීම, වැය වීම. රුචිය හිතා ගන්න තණ්හාව, මාන්නේ, නැත්නම් ආසාව, ලෝභය. ඒකේ පැටලිලක් නැහනේ. ආසා කරන තැන ලෝභය. දෙකම දිදි දිදි දිදි තියාගෙන ඉන්නොන ඌට මේ පා වෙනවා. තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. පිම්බීම හැකිලිම කෙටි වෙලා සියුම් වෙලා තියෙන අවස්ථාවක ස්වාමීන් වහන්සේ මම නොදැනුවත්ව නිින්දකටපත් වෙනවා වගේ වෙනවා. නින්දකටත් වඩා ස්වාමීන් වහන්සේකත් සිහිනයක්කට යාමක් වගේ දෙයක් වෙලා ටික වෙලාවක් එහෙම පැවතිලා ගැස්සිලා ආයෙත් සතිය හේමක් වෙනවා. අවස්ථාවේදී මට දැනෙනවා මං අරමුණේ නෙවෙයි ඉන්නේ කියන එක. ඒකම මම අරමුණට සිත දානවා. වෙනත් අරමුණක් එන්න කලින්. ඒ විදිහට ආයෙ නවත්තපු තැන ඉඳලා වගේ කරගෙන යනවා. මේ විදිහට ස්වාමීන් වහන්සේ පරයන්ක සමහර පරයන්කවලදී කීප වතාවක් මේ දේ සිද්ධ වෙනවා. ඒ දේ තුලින් භාවනාවට බාධාවක් වෙනවද ස්වාමීන් වහන්සේ? ඔය පැතිකඩ දෙකක් තියෙනවා. අල්ලන හැටියට බාධා වෙනවා. මේකට හිත පිට යනවා කියලා කනගාටුවක් බාධායි. හිත පිට ගියට ආපහු එනවනේ. ආවට පස්සේ ආයෙත් අරමුණට යන්න පුළුවන් නේ. එහෙම ගියාට පස්සේ හොඳ ධෛර්යයක යනවනම් ලාභයක්. ඉතින් ඒක නෑ ඒකට පිටියා කරන කෂ්ඨාතාප වෙන්නේ. එයා කියනවා මේ නින්දට වැටෙනවා සන්ත බෑ අවදි වෙන්නේ මම හරියටම අරමුණට. මම ඊට පස්සේ භාවනා කරගෙන යන්න පුළුවන් කියලා එයා සත්පුරුෂයි. අයියෝ කොච්චර කිව්වත් ඊට පස්සේ නැද්දකින් ඔබතම් මේක කිය කිය හිටියනම් ඉතින් අසත්පුරුෂ නෙවෙයි කාලකන්ණි නේ වෙන වචන ගොඩක් තියෙනවා කියලා කියනවා. එකම සිද්ධිය පිට යෑම ගැන කතා කරන මනුස්සයා පශ්චාත්තාප වෙනවා. හිත පිට ගියාට එනවා කියන කතා කරන මනුස්සයා සත්පුරුෂ වෙනවා. ඉතින් හිත පිට යන්නේ නැතුව ඇතුළට එන්න බෑ. ඒක තේරෙනවද? හිත පිට ගියොත් නෑ අපව වෙන්නේ. ඒ නිසා පිට යෑම ගැන කතා කරන්නේ අනේ කොච්චර දස්ති ආදු කියත් මගේ හිත හරිය ෂෝක්කනේ ආපහු ගෙදර එනවනේ. එච්චරයි. අය ගෙදර එන එකට උණුතුරක් කරන්න යන්න එපා. යන වින ගැන කතා කරන්න යන්නත් එපා. මේ හිතේ ඇති. ඒ නිසා අපි කතා කරන භාෂාවෙන් පේනවා කණවැන්තුමයි කණපින්දමයි චරිචුරුයි ඒක අනේක. බුදුහාමරන් කියන්නේ අසප්පුරුසයයි කිය. මාම නිකන් කාලකන්‍යා කියලා කියනවා. ඊට සෞතු වැඩේ කරලා මම කරන්නේ. හැබැයි ඉතින් කාරණාව ඇත්තයි. කවදාකවත් අරචිත වෙන කතා කරන්න එපා. කවදාකවත් අහන මිනිහ හොඳක් වෙන්නේ නැහැ. කතා කරන මිනිහට දෙන්න. ඒක වතුර ළඟ ඉඳලා කතා කරද්දී වතුරත් කුණු වෙනවා කියලා කියනවා. වතුරත් කුණු වෙනවා කියලා කියනවා. සතුරු ගැන කතා කරන්න ඒ වතුර පිරිත් වෙනවා. මේ වතුර පිරිත් වෙනවා නම් බ්ලේ පිරිත් වෙනවා කියලා අහන දෙයක්. එදා චරිචුරු එපා. වැරදිච්ච ඒවා කරන්නේ මම කොච්චර කරත් බුදුහාමුදුරුවෝ කියපු පාරේ යන්නේ. අපි මේ හිතලා යනවා නෙවෙයිනේ. වරදින්න පුළුවන්. වරදිනවා කතා නොකර සිටීම තමයි මෙතන සීලය කියලා සඳහන් කරන්නේ. ඒක ලිගෙන ගන්නවා කියන එක ලේසියි. මොකද අපේ කට ඇරපු ගම වැරද්දක්මනේ කියන්නේ. ඒක තමනේ අපි කතා කරන්නේ. හොඳ ගැන කතා කරන්නේ කියන්නේ මෙච්චර කතා කරන්නේ දැන් නැහැ. හොඳයි දෝ. මත හොඳයි කිව්ව ඉවරයි. වැරදිච්ච එක නිල් පාටද කහ පාටද අර පැත්තෙන් දාවේ මේ පැත්තෙන් දාවේ කොච්චර දෝ එකම දේ තමයි පෙරල පෙරල කියන්නේ වැරදිච්ච එක. ඒ නිසා හිත පිට යන එක වැරද්දක් හොඳ නෑ. කතා කරන්න එපා. පිට ගිහින් හිත ආවට පස්සේ මම අවදිද ආරමුණට යන්න පුළුවන්ද ඊට පස්සේ මට අලුතෙන් පටන් ගත්ත කෙනෙක් යන්න වගේ යන්න පුළුවන් නම් එමස තිරියම් කරනවා. ඒ මනුස්සයා මේ නව පණක් ලබනවා. එකම දේ. ඒක ගන්න මේ වගේ භාවනා කරන එකතු වෙලා ඒ සාකච්ඡාව ගොඩනගා ගන්න. එතන ඊපස්සේ වැරදි ගැන කතා කරන්න එපා. කවුරු හරි වැරදි ගැන කතා කරුවොත් මතක තියන්න අනේ පව් අප්පා. මට දෙන්න තියන් දෙයක් තියලා මොකක් මොකෙන්ද ඔබ සතුරු කරන්න පුළුවන් කියලා දීලා අපත් උත්තර දෙන්න යන්න එපා. ආහු මේ හුවිටි තියන්න යන්න එපා. තිබ්බ ගමන් ගෑවෙනවා තමයි. ඒත් ඇයි අපි මෙහෙම නේ අපි වෙන දෙයක් ගැන කතා කරමු. අපි බස් හෝල්ට් එකක් ගැන කතා කරමු. අපි මේ මේ අඹගෙඩියක් හැදෙන හැටි කතා කරමු. නිලුමක් පිපෙන හැටි කතා කරමු කියලා ඊමසේ මේ ට්‍රක් එක මාරු කරන එකයි තියෙන්නේ. නැත්තම් තියෙන හරියක් උදේ ඉඳලා හැන්ද වෙනකන් කන පින්දන් තමයි. තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මට නම් සැකයි අද. තේරෙනවා නම් හොඳයි. නැයි එහෙනම් අපි ඇයකට ආසන්න කාලයක් අරගෙන තිනවා පොදු කමඨාන් සුද්ධ කිරීම වැඩ පිළිවෙලට ප්‍රශ්න නැති නිසා අපි මේක පොදු කමඨාන් සුද්ධ කිරීමේ සතිವಾರේ නිමාවතේ සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි